එහෙනම් අපි දැන් ඉදිරියට යමු. දැන් මේ පින්නතුන් ලෝකය කියන්නේ කුමක්ද කියලා තරමක් අවබෝධ කරගෙන තියෙනවා. යම් තැනක ලෝකයේද එතන දුකයි. යම් තැනක දුකද එතන ලෝකයයි. තේරුණේ? එතකොට දුක තියෙන්නේ කොතනද කියන එක අපි දැන් පැහැදිලි කරගත්තා. කයයි හිතයි දෙක එකට එකතු වුණ තැන. ඒකට කියනවා ජීවිත පැවැත්ම කියලා. මේ තියෙන්නේ මේ තියෙන ජීවිත පැවැත්ම. එතන කය හිතයි දෙකම තියෙනවා. ඉතින් ඒකේ අපේ කය නිසා විඳින දුක් දැක්කා. චතු සම්පජඤ්ඤ ඉරියාපත පරිච්ඡේද වලින් කය නිසා විඳින දුක් දැක්කා. ඊට පස්සේ අපි දැක්කා කොච්චර දුක් විඳක් කමන්නේ මේ කය කියන්නේ හොඳ දෙයක් නා. කය කියන්නේ මොකද්ද කියලා දැක්කා. කය කියන්නේ රූපයක් පමණයි කිසිම ප්‍රාණියක් ජීවයක් හැඟීමක් දැනීමක් නැහැ ධාතු හතරක සංකලනයගේ පැවැත්ම ධාතු හතරක් සංකලනය වෙලා පවතිනවා ඒ කියන්නේ අනිත්‍යයි කියන එක ඒ රූපයගේ යථාර්ථය ඕකයි එතකොට මේ රූප අපිට අරමුණු වෙන්නේ වේගවත් වෙලා තියෙන නිසා මේ අරමුණු වෙන්නේ ධාතු හතරක් එකට එකතු වෙලා තියෙන නිසා අරමුණු වෙනවා ශක්තියින් හතරක් මොනවද මේ ශක්තිය හතර තද ස්වභාවය, ඇලෙන ස්වභාවය, උණුසුම් ස්වභාවය, හමා යන ස්වභාවය. මේ ස්වභාව ධර්ම හතර වෙන් කරන්න බෑ කවදාවත් එකට එකතු වෙලාමයි තියෙන්නේ. ඒ නිසා අරමුණු වෙනවා. එකට එකතු වෙලා තියනවා කිව්වොත් වැරදි. පවතිනවා කියන්න ඕනේ. එකට එකතු වෙලා පවතිනවා. පවතිනවා කියන්නේ වේගවත් වෙලා කියන එක අනිත්‍යයි. අනිත්‍යයි. ඒතර මේ රූපාපි කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන් අපිට. ප්‍රිය රූප අප්‍රිය රූප කියලා. ප්‍රිය රූප වලට ඇලෙනවා. මේක යථාර්ථය නොදන්නා කට්ටිය ප්‍රිය රූප වලට ඇලෙනවා. අප්‍රිය රූප වලට ගැටෙනවා. එතකොට මේ අනිත්‍ය නිසා තමයි ඇලෙන ඇලෙන දේ නැති වෙනකොට දුකයි, ගැටෙන දේ ඇති වෙනකොටම දුකයි. අන්න යදනිච්ඡන් තන් දුක්ඛං කියන්නේ ඒකයි. එතකොට මේ රූපියාගේ යථාර්ථය අනිත්‍යයි, දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් මේක වටිනා දෙයක් නෙමෙයි. ගත හැකි දෙයක්ුත් නෙමෙයි, ගත යුතු දෙයක්ුත් නෙමෙයි. අනාත්මයි කියන්නේ ඒකයි. ස්වකීය වසඟෙහි පවතින්නේ නැහැ. ඇති වෙනකොටම නැති වෙනවා. එන්නේ ඔන්න රූපයාගේ යථාර්ථය මම කියලා දුන්නා. හොඳට තේරුම් ගන්න ඕනේ කටපාඩම් කරගෙන හිතව හිතුවක් කමන්නේ. රූප කියන්නේ මොනවද කියන එක. ස්වභාව ශක්තියන් හතරක් එකට එකතු වෙලා පවතිනවා. එච්චරයි. එකට එකතු වෙලා තියෙන නිසා ඉන්ද්‍රයන්ට අරමුණු වෙනවා. පවතින නිසා ඇත කියන මතේ පිටකගෙන ඉන්නවා. මේ වේගයේ දැක්කේ නැති අය ප්‍රිය රූප වලට ඇලෙනවා අප්‍රිය රූප වලට ගැටෙනවා. ප්‍රිය රූප නැති වෙනකොට දුකයි, අප්‍රිය රූප ඇති වෙනකොටම දුකයි. එහෙනම් මේ රූපස්කන්ධය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මම හොඳට තේරෙනව නේද? හොඳට තේරෙනවා ඒක. එතකොට කය කියන්නේ රූපයක්. අනිත් රූප අතර එක්තරා රූපයක් කය කියන්නේ. ඒ කය කියන රූපයේ අනන්‍යතාවය මම මේ කට්ටියට කියලා දුන්නා. අනිත් රූප වලට වඩා මේ කය කියන රූපය අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි. සමස්ත රූපස්කන්ධයෙන් ගත්තාම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මෙන්න මේක තමයි ධාතු මනසිකාරය කියලා කියන්නේ. මේක වඩන්න ඕනේ පුළුවන් තරම්. අරිහත් මාර්ගයේදී වඩන්න කියලා කියන්නේ ධාතු මනසිකාරය. ඕක වඩලා ඕක ගැන අවබෝධ වුණ හැටියෙම මේ සංඥා කියන්නේ රූපනේ. සංඥා කියන්නේ රූපවලට සංඥා කියන්නේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. ඒතර මේක යථාර්ථයේ වේගයක් කියලා දැක්ක හැටි මොකද වෙන්නේ? සංඥා නිරුද්ධ වෙනවා. සංඥා නිරුද්ධ වෙනවා කියන්නේ පස්ස නිරෝධය. පස්ස නිරෝධය කියන්නේ අරියත් ඵලය. සංඥා වේදිත නිරෝධය. ආන් ඒකයි. එතකොට මේ කය කියන රූපයේ වෙනස තමයි මම අර කිව්වේ අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි. දැන් ඒක අපි කෑලි කෑලි වලට ගලවලා බලුවා නේද? මේක ਸਰව සාධාරණයි සියලුම සත්වයන්ට වළංගුයි ਸਰව දේශිකයි හැම ප්‍රදේශයකම ඉන්න අයට වළංගුයි ਸਰව කාලිකයි හැම කාලයකටම වළංගුයි සත්‍යයේ ලක්ෂණ ඒකයි. අන්න ওই ටික අවබෝධ වෙනකොට කය කියන එක එපා කියලා ප්‍රතික්ෂේප වෙනවා. එහෙම වෙනවද? වෙනව නේද? කය ඕනද එපාද? එපා. මේ ප්‍රතික්ෂේපය අනවබෝධයෙන්ද අවබෝධයෙන්ද? අකමැත්තෙන්ද කැමැත්තෙන්ද? කවුරුවක් කිව්ව නිසාද යථාර්ථය දැකලාද? තමා විසින්ම නේද? සෝමනස්ස සහගතයි ඥාන සංප්‍රයුක්තයි අසංකාරිකයි. මේක තමයි කුසල් සිත් වලින් බලවත්ම කුසල් සිත. මේ කුසල් සිතෙන් යම් තීරණයක් ගත්තනම් ආය කඩන්න හම් වෙන්නේ ඒක. කිසිම දෙවියෙකුට බ්‍රහ්මයෙකුට තියා කිසිම බලයකට නැති කරන්න බෑ. ඔය තීරණේ අරගෙන ඉදිරියට යන පුද්ගලයා ලෝකයෙන් හරියට ප්‍රතික්ෂේප කරගෙන යන්නේ. හරියට ප්‍රතික්ෂේප වෙනවා. ඉස්සර නම් තණ්හාව ඇති වෙන්නේ කය සම්බන්ධ කරන රූප වලට. තේරුණා නේද? රූපං භික්කවේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජත නිවිසමානා නිවිසති මේ රූප පිය රූප සිත්ද ගන්නා රූප ඒ රූප වලට තණ්හාව ඇති වෙනවා තණ්හාව පවතින රූප නිසා ඒකම බුදුහාරෝ ආයතනයක් කියනවා රූපං භික්කවේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා නිරුජ්ජමානා නිරුජ්ජති පහියමානා පහියති තණ්හාව ප්‍රහීන වෙන්නේ රූප සම්බන්ධ කරගෙන ඒ මොකද අනවබෝධයෙන් රූප දිහා බැලුවොත් තණ්හාව ඇති වෙනවා දියුණු වෙනවා. අවබෝධයෙන් රූප දිහා බැලුවොත් තණ්හාව නිරුද්ධ වෙනවා. ප්‍රහීන වෙනවා. ඉතින් බලන්නකො තණ්හාව ප්‍රහීන කරන්න පුළුවන් නේද? පුළුවන් නේද? ඒක තමයි. එතකොට ලෝකයෙන් හරියටක් ප්‍රතික්ෂේප වුණාට පස්සේ ඊළඟට ඉතුරු වෙන්නේ සිත කියන කෑල්ල. කෑලි දෙක නෑ ලෝකේ කියන්නේ කයයි හිතයි දෙක නෑ. සිත කියන කෑල්ල තමයි ඉතුරු වෙන්නේ. දැන් අපි සිත කියලා කියන්නේ කුමක්ද කියලා දැනගන්න ඕනේ. දැනගෙන සිත හොඳ නම් ඒකවත් තියාගන්න කියලා හිතාගන්න. සිත හොඳ නැත්නම් ඒකත් අතහැරලා දාලා ඉකා ඉන්නවා. අන්න එතකොට ලෝකයෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න පුළුවන්. කැමතිද ලෝකයෙන් අයින් වෙන්න? සිතයි කයයි එකතුව කියන එක සැපද්ද දුකක්ද? දුකක් නේද? එහෙනම් කැමති නේද? ඔව් පස්සෙවම් දොස් කියන්නේ නේද? ආයේ ලෝකේ නැති වෙන්නම තමයි දෙන්නේ. අපරාධي ආමතුරු කරු වැඩි කියලා කියනවා. ඈ මේ එහෙමනම් අපි දැන් හිත කියන්නේ කොහොමද කියලා හොයාගෙන යනවා. මේවා ඉතින් මේ පරණ කට්ටිය නම් අහලා අහලා අහලා උගුරෙනුත් එනවා දැන්. උගුරටත් ඇවිල්ලා. නමුත් අලුත් කට්ටියක් ඉන්නවානේ. ඒ අලුත් කට්ටිය සඳහා තමයි මේ දේශනාව. තේරුණේ? හැබැයි ඉතින් පරණ කට්ටියටත් මේක උපකාර වෙනවා. මහෝපකාරී වෙනවා. මේවා යලිත් යලිත් යලිත් යලිත් අහන්න ඕනේ. යලිත් යලිත් ධර්ම දේශනාවට අහුම්කම් දෙන්න ඕනේ. එතකොට අසුතං සුණාති. නොඇසෝ දේවල් අහන්න හම්බ වෙනවා. සුතං පරියෝලපේති. ආපු දේවල් පිරිසිදු වෙනවා. දිට්ඨින් උජුං කරවති. දිට්ඨිය ඍජු වෙනවා. චිත්තමස්ස පසීදති. සිත පිරිසිදු වෙනවා. කංකං විතරදී සැක තියෙන තැන් තියෙනවා නම් අයින් වෙනවා. ඒක නිසා යලිත් යලිත් යලිත් යලිත් ධර්මස්වණේ කරන්න ඕනේ. මේ මාත් හරිය කැමති බණහන්න කවුරු හරි ඇතින් කෙනෙක් ඉන්නා නම් කියන්න ඕන සහගෙන ඉන්න. මම ඇත්තටම හරිය කැමතියි. හැබැයි ඉතින් ධර්මය අහන්න බෑ නිකම් මේ අනන්වනම් පල්ලෙහෙන් නම් අහන්න මම කැමති නෑ. ධර්ම දේශනා කරනවා නම් හරි කැමැත්තෙන් මම ආගෙන ඉන්නවා. හ්ම් ඒතකොට මම දැනගත් ආකාරයට මම කියන්නම් හිත කියන්නේ මොකක්ද කියලා හැබැයි ওই කට්ටිය පිළිගන්න නම් එපා. පිළිගත්තොත් නම් කවදාවත් ඉස්සරහට යන්න හම්බ වෙන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරන්නත් එපා. පිළිගන්නත් එපා. අසා ගන්න, දරා ගන්න, හිතන්න, විමසන්න, සිතා විමසා බලා ඒත් පිළිගන්න එපා. දැනගන්න. බුදුදහම කියන්නේ පිළිගැනීමක් නෙමෙයි බුදුදහම කියන්නේ ප්‍රඥා සාසනයක්. බුද්ධ ධම්ම කියලා කියන්නේ ධම්ම කියන්නේ සත්‍ය බුද්ධ කියන්නේ අවබෝධය. පිළිගැනීමක් නැහැ. ඔය පිළිගැනීම තමයි ඔය අනික් සාසනවල තියෙන්නේ. දෙවියන් වහන්සේ ලෝකේ මවන්නලා. ඉතින් පිළිගනින්න. ආරාවසන්දාවත් එහෙම දැඩි දඬුවම්. ඒවත් නම් එන්න එපා. ඈ මහා බ්‍රහ්මයා විසින් ලෝකේ මවන ලදී. ආරවුසන්න නම් එන්න එපා පිළිගනින්න. බුදුදහම ඊට ආත්පසින්ම විරුද්ධයි. හ්ම් පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ලෝකේ හටගෙන ඇත. පිළිගන්න එපා. ආගන්න, දරාගන්න, හිතන්න විමසන්න මෙන්න බුදු ධර්මය. ආනේක චින්තනය, චින්තනය. චින්තනයෙන් තමයි දර්ශනයට යන්නේ. චින්තනය කියන්නේ මහා කුසල කර්මයක්. ධර්ම ශ්‍රවණය කරනවට වඩා උතුම් දරාගන්න එක. දරා ගන්නවට වඩා උතුම් හිතන එක. අන්න එතනින් තමයි අවබෝධයට යන්න පුළුවන්. ඒක නිසා මම කියන්නම් හිත කියන්නේ මොකද්ද කියලා ඔය කට්ටිය මම කිව්වට පිළිගන්නේ නැතුව සිතා විමසා බලන්න. ලෝකය කියන්නේ ජීවිත පැවැත්මට. මේ ජීවිත පැවැත්ම කොටස් දෙකකට බෙදනවා කයයි හිතයි කියලා. එහි ක්‍රියාකාරීත්වයටයි හිත කියලා කියන්නේ. ලෝකෙහි ක්‍රියාකාරීත්වය. හිත කියලා කියන්නේ ලෝකයේ ක්‍රියාකාරීත්වයට. අසාගත්තද? හිත කියලා කියන්නේ ලෝකයේ ක්‍රියාකාරීත්වය දරාගත්ත නේද පිළිගන්න එපා. දැන් ඉතින් හිතන්න පටන් ගන්න. හිතන ක්‍රමෙන් මම කියලා දෙන්නම්. සිත ඉවත් සිත ඉවත් වෙලා ගිය කයක් ළඟට යන්න. ගෙහිල්ල ඇද්දක අරින්දේ කියන්න. එකපාරක් කතා කරන්නයි කියන්න. ඈ වාඩි වෙන්නයි කියන්න. පුළුවන් වෙයිද? හිත ඉවත් වෙලා ගිය කයක් කියන්නේ මල කඳක් නෑ. මොකවත් කරන්න බෑ නේද? ඒ මොකද බැරි කියන්නේ? හිත ඉවත් වෙලා ගිහිල්ලා. ක්‍රියාකාරීත්වය ඉවත් වෙලා ගිහිල්ලා. ආන්න දැන් ඔය කට්ටියම මට කියන්න හිත කියන්නේ මොකද්ද කියලා? ලෝකේ ක්‍රියාකාරීත්වය. දැන් පිළිගත්තද දැනගත්තද? දැනගත්තා. ඔන්න ඕක තමයි දැන ගැනීම කියන්නේ. බුද්ධ ධර්මය කියන්නේ ඒකයි ධර්මය කියන්නේ සත්‍යය බුද්ධ කියන්නේ අවබෝධය. ඉතින් අද හිතගෙන කතා කරනවා හරියට මහා උගත්තු මහාචාර්යවරු PhD කාරයෝ පඬිවරු චින්තකයෝ හිතගෙන කතා කරනවා. ඒගොල්ලෝ අහලා ඇතිනේ ඔය දොර මඩලාවේම කතා කරන්න හිතගෙන. මොකක්ද දෙකක්තිය කියන්නේ? හිත කියන්නේ මනලු. හිත කියන්නේ විඥානයලු. තියෙන්නේ කොයිද අපුවම් පිළක් කට්ටියගේ පපුවේ තියෙනවලු. අඩපතක් පමණ ලිය තියෙන තැනක් තියෙන නිරුම් පොට්ටුවක් වගේ. ඕකේ බුදියාගෙන ඉන්නවලු. තව පෙලක් කට්ටියගේ පෙනහැල්ල තියෙනවා. <clears throat> පෙලක් කට්ටියගේ ඔළුවේ තියනවලු. ඒ ඔළුව නැති කට්ටිය තමයි මම කියන්නේ. <laughs> ඈ විඥානය කියන්නේ ධාතුවක්, මන කියන්නේ රූපයක්. හැබැයි හිත සකස් වීමට විඥානය උපකාර වෙනවා. මහෝපකාරී වෙනවා. විඥානය නැතුව හිත සකස් වෙන්න බෑ. මන කියන එක තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමය. හිත සකස් වෙන්න මහෝපකාරී වෙන දේ දෙකක් තමයි විඥානයයි මනයි. මන කියන්නේ රූපයක් විඥානය කියන්නේ ධාතුවක්. තේරුණා නේද? මම අහනවා කෙනෙකුගෙන් ටයර් එක කියන්නේ මොකක්ද කියලා. ඒ මිනිහා මට පෙන්වනවා රබර් ගොඩක්. ටයර් එක කියන්නේ මොකක්ද කියලා අහුවාම. ඈ? තාමිනියෙ පෙන්නනවා ටයර් හදන මැෂින් එක. එක්කෙනෙක් රබර් ගොඩක් පෙන්නනවා. ටයර් එක කියන්නේ මොකද්ද කියලා අහුවාම. තව කෙනෙක් ටයර් හදන මැෂින් එක පෙන්නනවා. දැන් මගේ ප්‍රශ්නෙට උත්තර හම්බුණාද? නෑ නේද? මම අහන්නේ ටයර් එක කියන්නේ මොකද්ද කියලා. ආන් මේ වගේ තමයි හිත කියන්නේ මොකද්ද කියලා අහුවාම මන පෙන්නනවා විඥානෙ පෙන්නනවා. මන කියන්නේ රූපයක්, සිත හසකස් වෙන්න උපකාර වෙනවා, විඥානය කියන්නේ ධාතුවක්. සිත සකස් වීමේ ශක්තිය විඥානය කියන්නේ. හිත නෙමෙයි. සිත කියන්නේ ක්‍රියාවක්. හිත කියන්නේ ක්‍රියාත්මක භාවය. ක්‍රියාත්මක භාවය. දැන් මේ බලන්න. අකුලන හිත, දිගාරින හිත, ඔසවන හිත, පාත් කරන හිත. ඉතින් ඔය කට්ටිය කියන්න ඕන නම් අකුලන ක්‍රියාව, දිගාරින ක්‍රියාව, ඔසවන ක්‍රියාව, පාත් කරන ක්‍රියාව. කිසි වැරද්දක් නැහැ. වචන දෙකක් මිසක් අර්ථය ඒකයි නේද? පැහැදිලි නේද? එතකොට මේ දිගාරින්න අකුලන්න ඔසවන්න අප්‍රාණික වස්තුවකට එහෙම නැත්නම් මල කඳකට පුළුවන්. හිතක් තියෙන්න මොන්නේ නේද? ආන් එක තමයි සිත කියන්නේ ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ. හරි නේද? සිත කියන්නේ ලෝකයේ ක්‍රියාකාරීත්වය. සිතක් කියන්නේ ක්‍රියාවක්. සිතක් කියන්නේ ක්‍රියාවක්. එතකොට දැන් අපි යන්න ඕනේ සිත සකස් වීමේ ශක්තිය මොකද්ද කියලා හොයාගෙන යන්න ඕනේ. මොන ශක්තියෙන්ද මේක සකස් වෙන්නේ කියලා. මම කොටස් දෙකකට බෙදනවා මේ ලෝකය. සවිඥානික අවිඥානික කියලා. අවිඥානික කියන්නේ විඥානයේ නැති කියන එකයි. ගස්ගල් පර්වත ආදී වස්තුන් මලකඳත් ඇති වෙන්නේ අවිඥානිකත්වයට. සවිඥානික කියන්නේ සත්වයාට විඥානයේ සහිත. එතකොට සත්වයා තුල නේද මේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ? මේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ කොහෙද? සත්වයා තුල. අවිඥානිකත්වය තුල නෑ ඒ ක්‍රියාකාරීත්වය. සවිඥානිකත්වය තුලයි තියෙන්නේ. එහෙමනම් සිත හට ගැනීමේ ශක්තිය මොකක්ද? විඥානය. සිත හට ගැනීමේ ශක්තිය විඥානය. ඒක තියෙන්නේ සත්‍යය තුළ. සිතකට විඥානය කියන්නේ මොකක්ද? සිත හට ගැනීමේ ශක්තිය. විඥානය කියන්නේ මොකක්ද? සිත හට ගැනීමේ ශක්තිය. සිත හට ගැනීමේ ශක්තිය මොකක්ද? විඥානය. විඥානය කියන්නේ මොකක්ද? ඔව් සිත හට ගැනීමේ ශක්තිය. දැන් එතෙන් වෙනකම් පැහැදිලි නේද? පැහැදිලි. එතකොට විඥානය කියන්නේ ධාතුවක්. නාමයක් නෙමෙයි, රූපයක් නෙමෙයි, ධාතුවක් පමණයි විඥානය කියන්නේ. එතකොට මේ විඥාන ධාතුව හටගන්නේ කොතනද? කෙසේද කියන එක ඊළඟට අපි සාකච්ඡා කරමු. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා දෙකක් නිසා විඥානය හට ගන්නවා කියලා. දෙකක් නිසා විඥානයට ගන්නවා. ඒ දෙක තමයි රූප දෙකක්. දැන් මේ රූප සකස් වෙලා තියෙනවනේ නේද? ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. මෙන්න මේ ආධ්‍යාත්මික රූප කියලා කියන්නේ මේ තියෙන ඇස, කන, නාසය, දිව, කය, මන. මේ වගේ තියෙන උපවස්සභාවයක්, ඇදගැනීමේ ශක්තියක් තියෙනවා. මේ ආධ්‍යාත්මික රූපවල පවතිනා වූ ඇදගැනීමේ ශක්තියෙන් බාහිර රූප ඡායාව, ශබ්ද තරංග හැදී පවතිනවා. අදිනව නේද? දැන් කන බිහිරි වෙලා තියෙන කන දුර්වල වෙලා තියෙන කෙනෙකුට අදිනවද? නෑ අර උපවාස ස්වභාවයේ තියෙන්න ඕනේ. දැන් මේ ඇහැ දුර්වල වෙලා තියෙන කෙනෙකුට මේක අදින්නේ නෑ. ඇහැ ශක්තිමත්ව තියෙන්න ඕනේ. අන්ධයෙකුට පේන්නේ නෑ මේක. එතකොට ආධ්‍යාත්මික රූපවල තියෙන උපවාස ස්වභාවයෙන් බාහිර රූප ඡායාව, ශබ්ද තරංග ඇදී පවතිනවා. ආන් එතකොට සම්බන්ධීකරණය සිද්ධ වෙනවා. මොනවද ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. සම්බන්ධීකරණය සිද්ධ වෙනකොටම ආධ්‍යාත්මික රූපයේ උපකාර කරගෙන බාහිර රූපය තුළ විඥානය හට ගන්නවා. දැනට හිතාගන්න ආධුනිකයන් වශයෙන් විඥානය කියන්නේ හඳුනා ගැනීම මාත්‍රයක් කියලා හිතාගන්නකො. විඥානය කියන්නේ හඳුනා ගැනීම මාත්‍රයක්. එතකොට ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි සම්බන්ධීකරණය වෙනකොට ආධ්‍යාත්මික රූපයේ උපකරණයක් වටගෙන බාහිර රූපය හඳුනා ගන්නවා. මොකක් කියලාද හඳුනාගත්තේ? ශබ්දයක් කියලා නේද? ශබ්ද රූපයක් කියලා හඳුනාගත්තා. වර්ණ රූපයක් කියලා හඳුනා ගන්නවා. ගන්ධ රූපයක් කියලා හඳුනා ගන්නවා. නාසයේ ගන්ධයයි සම්බන්ධීකරණය වෙන්න ඕනේ. රසයයි දිවන්නේ දිවයි රස රූපයයි සම්බන්ධය කරන වෙනකොට රසයක් කියලා හඳුනා ගන්නවා. අන්න ඒක තමයි විඥානය කියන්නේ. ඥානයක් නෙමෙයි විඥානය කියන්නේ හඳුනා ගැනීම මාත්‍රයක් පමණයි කියලා හිතා ගන්න. පැහැදිලි? ඒක හටගන්නේ ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි සම්බන්ධීකරණය වෙනකොට. ආධ්‍යාත්මික රූපයේ උපකරණයක් කොටගෙන බාහිර රූපයේ පිළිබඳව හඳුනා ගැනීම මාත්‍රයක් හට ගන්නවා. ද්වයන් පටිච්ච විඥානං සම්භෝති කියන්නේ ඔන්න ඕකයි. දෙකක් නිසා විඥානය හට ගන්නවා. කොතනද හටගන්නේ? සත්වයා තුළ. සත්වයා තුළ. හටගන්නේ බාහිර රූප තුළ, ආධ්‍යාත්මික රූප තුළ නෙමෙයි. බාහිර රූප තුළ. හැබැයි බාහිර රූප ආධ්‍යාත්මික රූපත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. සම්බන්ධ වුණේ නැත්නම් හටගන්නේ දැන් බිහිරෙකුට සෝත විඥානය හටගන්නේ සම්බන්ධ වෙන්න බෑනේ. චිත්තවල සම්බන්ධ වුණාන් පස්සේ විඥානයේ හටගන්නේ බාහිර රූපය තුළ. ආධ්‍යාත්මික රූපේ උපකරණයක් පමණයි. හරි. එතකොට මේ විඥාණයට තනියම හටගන්න බෑ මොනවා කරලවත්. නාම රූප පච්චය විඥානං කියලා තියෙන්නේ. නාම රූප තියෙන්න ඕනේ. විඥාණයට හටගන්න. දැන් රූප තියෙනවානේ ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. හරි නේද? රූප දෙකක් එකතු වෙනවා. අන්න නාරූප එතකොට රූප දෙකක් එකතු වෙනකොටම විඥානය හටගන්නේ නාම ධර්ම. ඒවා සිතවිලි සමූහයක් සමග. එතෙන්දී මේ සිතවිලි එහෙමම ඇති වෙනවා. මම පෙන්නනම් ඇති වෙන බව. සිතවිලි සමූහයක් සමග තමයි විඥානය හටගන්නේ. තනියම හටගන්න බෑ මොනවා කරලවත්. ඒ සිතවිලි තමයි පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. මම කිව්වට පස්සේ කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර පස්ස කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. මෙතන තියෙන්නේ මහා ප්‍රයන්න පයන්න. තේරුණා නේද? අල්ප පයන්න නෙමෙයි ඈ. මහා ප්‍රාණ පයන්න තියෙන්නේ. පස්ස කියන්නේ ස්පර්ශ වීම. පස්සෙන් ස්පර්ශ වෙනව නෙමෙයි. ස්පර්ශ වීමට කියනවා පස්ස කියලා. මොනවද ස්පර්ශ වෙන්නේ? ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. එතකොටම විඥානය හට ගන්නවා විඥානයත් ස්පර්ශ වෙනවා. තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ. තුනක සංගතිය. එකතුව. ඒතර මේ පස්ස කියන නාමය කොහෙන්වත් ගණන්ලා එල්ලුවද ඇලෙව්වද එතන හටගත්තද? අන්න හරි. ඕකයි මට කියලා දෙන්න ඕනේ. ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි ස්පර්ශ වීම තමයි පස්ස කියලා කියන්නේ. කොහෙන්වත් ගණන්ත් එල්ලන්නේ නැහැ. එතන හට ගන්නවට විඥානය සමගම හට ගන්නවා කිව්වේ ඒකයි. තේරුණේ? එතකොට මානසිකාරය කියලා කියන්නේ මේ අර ස්පර්ශ වෙලා තියෙන බාහිර රූපය තියෙනවනේ. ඒ බාහිර රූපේ වේදනා සංඥා චේතනා වලට යොමු කරවීම. මතක් කර දීම. මානසිකාරය කියන්නේ ඒකයි. මෙනෙහි කරනවා කියලා කියන්නේ මෙනෙහි කිරීම. දැන් අපි කියන්නේ පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න කියලා නේද? මානසිකාරය කියන්නේ ඒක තමයි. වේදනා කියලා කියන්නේ අර ස්පර්ශ වෙලා තියෙන රූපය, බාහිර රූපය මානසිකාරයෙන් වේදනාවට යොමු කරනකොට ඒ රූපය පිළිබඳව ඇලීම හෝ ගැටීම ඇති වෙනවා. එක්ක ඇලෙනවා, එහෙම නැත්නම් ගැටෙනවා. අන්න ඒකයි වේදනාව කියන්නේ. හැබැයි රහතන් වහන්සේට ඇලීම ගැටීම ඇති වෙන්නේ නැහැ. රහතන් වහන්සේගේ වේදනාව තුළ තියෙන කැමැති අකමැති බව පමණයි. දැන් බුද්ධ ආදී උතුමන් වහන්සේලාටත් හිත හට ගන්නවා. ඒ හිතේ තියෙන වේදනාව. ඒ වේදනාව තුළ තියෙන කැමැති අකමැති බව පමණයි. දැන් බුදුහාමුදුරුවෝ සත්පුරුෂයෙන්ද කැමති. නේද? අසත්පුරුෂයෙන්ද අකමැති. බුදුහාමුදුරුවෝ සත්පුරුෂයෙන්ද ඇලෙනවද? නැහැ. අසත්පුරුෂයෙන්ද ගැටෙනවද? නැහැ. ඒතර බුද්ධාදී උතුමන් වහන්සේලාට අවිද්‍යාව නැති නිසා වේදනාව තණ්හාවට යන්නේ නැහැ. ඇලීමට ගැටීමට යන්නේ නැහැ. රහතන් වහන්සේ හැර අනිත් සෑම දිනාගේම වේදනාව තුල තියෙන ඇලීමයි ගැටීමයි. ආන් ඒකයි. දැන් අර මනස්කාරයෙන් යොමු කරනවා වේදනාවට. යොමු කරනකොටම අර ස්පර්ශ වෙලා තියෙන රූපය පිළිබඳව එක්ක ඇලිලා එහෙම නැත්නම් ගැටිලා. අන්න වේදනාව. ඒ විලායම හටගන්නේ විඥානය සමගම හටගන්නේ. එතකොට සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. හඳුනා ගැනීම කියලා කියන්නේ ඥානයක් නෙමෙයි එතන ශබ්ද රූපයක්ද ගන්ධ රූපයක්ද ආදී වශයෙන් හඳුනා ගැනීම මාත්‍රයක් පමණයි සංඥා කියන්නේ. තේරුණේ? ඒතකොට ස්පර්ශ වෙලා තියෙන්නේ ශබ්ද රූපයක් නම්. ආධ්‍යාත්මික රූපෙට ස්පර්ශ වෙලා තියෙන්නේ බාහිර රූපේ ශබ්ද රූපයක් නම්. හඳුනාගන්නේ ශබ්ද රූපයක් කියලා. චේතනා කියන්නේ ක්‍රියාත්මක වීම. ක්‍රියාත්මක වීම. එතකොට මොනවද ක්‍රියාත්මක වෙන්නේ? ඉන්ද්‍රිය හයක් තියෙනවනේ අපිට. හයෙන් එකක් වැඩ කරනවා. කොයික ක්‍රියාත්මක වෙනවද කියලා තීරණය වෙන්නේ හඳුනා ගැනීමට අනුව. හඳුනාගත්තේ සද්ද රූපයක් නම් ක්‍රියාත්මක වෙන්නේ කන. හරි. හඳුනාගත්තේ රස රූපයක් නම් ක්‍රියාත්මක වෙන්නේ දිව. හඳුනාගත්තේ වර්ණ රූපයක් නම් ක්‍රියාත්මක වෙන්නේ ඇහැ. ආන් එක තමයි චේතනා කියලා කියන්නේ. එතකොට පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන නාම ධර්මයන්ගේ ක්‍රියාත්මක භාවය අවසන් වෙනකොට අපිට දකින්න හම් වෙන්නේ ක්‍රියාවක් හටගන්නේ හිතක් හටගන්නේ හිතක් දකින්න හම් වෙන්නේ ක්‍රියාවක් එතකොට ඇහැ ක්‍රියාත්මක කරනවද වෙනවද කන ක්‍රියාත්මක වෙනව නේද දැන් මෙතන කරුතුරු කෙනෙක් ඉන්නවද? හොඳට බලන්න. කරුතුරු කෙනෙක් ඉන්නවද? නැහැ. එතකොට මේ අහනවා කියලා අපේ මෝඩකමට කතා කළාට මොකද මෙතන ඇසීමක් මිසක් අසන්නෙක් නැහැ. බැලීමක් මිසක් බලන්නෙක් නැහැ. බැලීම, ඇසීම, රස විඳීම, ස්පර්ශ වීම ඈ සිදුවීම් මාලාවක් විතර තියෙන්නේ. මේ සිදුවීම ස්වභාව ධර්මයක්. අන්න ඔතන හොඳට අල්ලා ගන්න ඕනේ තැන. දැන් බලමු ස්වභාව ධර්මයට ආයම් බලන්න. රූප සකස් වීම ස්වභාව ධර්මයක් නේද? ශක්තියින් අතරක් එකට එකතු වෙලා වේගවත් වෙලා. අන්න රූප. ඒක ස්වභාව ධර්මයක්. කවුරුවත් සකස් කරපු එකක් නෙමෙයි. එතකොට රූප දෙකක් එකතු වීම ස්වභාව ධර්මයක්. ආධ්‍යාත්මික රූපයේ තියෙන උපවස් ස්වභාවයෙන් බාහිර රූප ඡායාව ඇදී පවතිනවා. ඒක ස්වභාව ධර්මයක් නේද? එතකොට දෙකක් එකතු වෙනකොට විඥාණය හට ගන්නවා කියන එක ස්වභාව ධර්මයක්. ඒක ස්වභාව ධර්මයක්. විඥාණය සමග නාම ධර්ම හට ගන්නවා කියන එක ස්වභාව ධර්මයක්. ඒ නාම ධර්මයාගේ ක්‍රියාකාරීත්වය කියන්නේ ස්වභාව ධර්මයක්. ඒ ක්‍රියාකාරීත්වයේ අවසාන වෙනකොට අපිට දකින්න හම්බ වෙන්නේ ක්‍රියාවක් හටගන්නේ මොකද්ද සිතක්. එහෙනම් මේ සිතක් කියලා කියන්නේ මොකද්ද? ස්වභාව ධර්මයක් පමණයි නේද? කොරන මමෙක් ඉන්නවද? කොරන පුද්ගලයෙක් ඉන්නවද? කොරන සතෙක් ඉන්නවද? නැහැ. කම්මස්ස කාරකෝණත්ති විපාකස්සක වේදකෝ සුද්ධ ධම්මා පවත්තන්ති ඒසේවං සම්මදස්සන ක්‍රියාවක් ඇත කරන්නෙක් නැත විඳීමක් ඇත විඳින්නෙක් නැත සුද්ධ ධම්මා පවත්තන්ති ස්වභාව ධර්මයාගේ පැවැත්මක් පමණයි ස්වභාව ධර්මයක් පවතිනවා පවතිනවා කියන්නේ අනිත්‍යයි. ඒසේවන් සම්මදස්සන මෙන්න මේක තමයි සම්මා දර්ශනය කියලා කියන්නේ. ආ ප්‍රඥාව කියන්නේ ඕක තමයි. පැහැදිලි නේද? අසන පුද්ගලයෙක් නෑ ඇසීමක් තියෙනවා. ඇසීමක් කියන්නේ ස්වභාව ධර්මයක්. මෙන්න මේ ටික දන්නේ නැති අය අසයි කියනකොට කවුද කියනවා? අසයි කියනකොට කවුද කවුද අහන්නේ? ගංගාතමෝ ගලාබසී කියලා කියනකොට කවුද කවුද කියලා අහනවද? නෑ නේද? ඒ මොකද අහන්නේ නැත්තේ? ඒක ස්වභාව ධර්මයක්ව දන්නව නේද? වැසි වසී කියලා අහුවාම කවුද කවුද කියලා අහන්නේ නෑ. ඒක ස්වභාව ධර්මයක් බව දන්නවා. දැන් මේකත් දන්නවා නේද ස්වභාව ධර්මයක් කියලා? එහෙනම් බැලීම, ඇසීම, රස විඳීම ආදී දේවල් ස්වභාව ධර්මයක් මිසක් මම කරනවද ඔබ කරනවද? නෑ නේද? අන්න දැන් පේනවා නේද කරන මමෙක් නෑ කරන පුද්ගලයෙක් නෑ කරන සතෙක් නෑ ස්වභාව ධර්මයාගේ පැවැත්මක් පමණයි මේ සිත කියලා කියන්නේ. පැහැදිලිද? පැහැදිලිද? ඕනෑමට වඩා පැහැදිලිද? අයියෝ පින්නතුනේ මේ වගේ අතට අරන් පෙන්වන්න පුළුවන් දන්නහන්ත තමයි. මාත්වල් දිවේ කාගෙන පොත් ලෙව කාලා වනම් කවදාවත් මේ වැඩේ කරන්න බෑ. අවබෝධයෙන් මේ කියන්නේ. අන්න ඒකයි. පච්චත්තං වේදිතබ්බෝ. ඒගොල්ලත් පච්චත්තං වේදිතබ්බෝ කියන්නේ තමා තුළින් අවබෝධ කර ගන්න. ආනහිත ආනහිත මිසක් ආන පුද්ගලයෙක් ඉන්නවද? නැහැ. හිත කියන්නේ ස්වභාව ධර්මයක් නේද? එච්චරයි එච්චරයි හිතන්න වෙන්නේ. මෙන්න මේ චිත්තානුපස්සනාව තුලින් පින්මතුනේ මමත්වයේ දෙදරුම් ගනම සත්පුද්ගල සංඥාව දෙදරුම් ගනම මේක දිගටම වඩ아가න ගියොත් එහෙම අන්න යාට මමත්වයෙන් නිදහස් වෙන්න පුළුවන්. දැන් මමෙක් නැති බව හොඳට පැහැදිලි නේද? මේක න හිතන්න. හිතන්න ගිහිල්ලා. අන්න එතකොට මමෙක් නැති බව දකි. සතේ පුද්ගලයෙක් නැති බව දකි. ලෝකය කියන්නේ ස්වභාව ධර්මයක් පමණයි. අනිත්‍යයි දුකයි අනාත්මයි. ඔන්න සිත පිළිබඳව සංක්ෂේපයෙන් විස්තර කළා. දැන් අනිත් දවසේ හිත ඇතුළට බැහැලා බලනවා මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. දැනට ඔය කට්ටිය මෙන්න මේ කමඨාන වඩන්න. හැම ක්‍රියාවක් ළඟදීම හිතක් හිතක් හිතක් හිතක් කියලා හිත හිතා ඉන්න. ආන්නේ විදියට. හැම ක්‍රියාවක් ළඟදීම හිතක් හිතක් හිතක් හිතක් කියලා හිත හිත ඉන්න එච්චරයි. අමාරුද? නෑ නේද? ඔව්. දැන් ඔය හිත සකස් වීම පිළිබඳව සැකිල්ලක් තියෙනවා. ඒක ව්‍යුහයක් තියෙනවා. ඒ ව්‍යුහය දැන් මම ඇතුළට දාන්න හදන්නේ. දැන් ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගෙන මට යොමු කරන්න දෙන්න. ස්පර්ශ වේදනා සංඥා චේතනා මනසිකාර එසයි වර්ණ රූපයයි සම්බන්ධීකරණය වෙනකොට පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන නාම ධර්ම පහක් හට ගන්නවා. ඒක තමයි සිතේ සැකැස්ම, සැකිල්ල, ව්‍යුහය. කන, ශබ්ද රූපය, සෝත විඥානය, පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර අහන හිත නාසය ගන්ධ රූපය ගාන විඥාන පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ආග්‍රාමී කරන හිත දිව රස රූපය ජීවහා විඥානය පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර රස විඳින හිත කය පොට්ටම්බ රූපය කාය විඥානය පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ස්පර්ශ කරන හිත මන ධම්ම රූපය මනෝ විඥානය පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර මෙනෙහි කරන හිත හරි. දැන් අන්න දෙක ඔන්න සිතක සැකිල්ල. ධම්ම රූප කියලා කියන්නේ අපි කරපු කියපු දේවල් වල සටහන් ඈ. මනට එන්නේ ඒවා. අනික දන්නවනේ. ඇස ගන්න දිවනාසය කය මන වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. එතකොට මේ ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි සම්බන්ධීකරණය වෙනකොට සම්බන්ධීකරණය වෙනවා විඥාන ධාතුව හට ගන්නවා නාම ධර්ම පහක් සහිතව. ඒ ක්‍රියාකාරීත්වය තමයි හිත කියලා කියන්නේ. ඔන්න සිතක ව්‍යුහය. දැන් ගෙදර ගිහිල්ලත් ඔය කට්ටිය ඇස් දෙක පියාගෙන ටික වෙලාවක් ඔය ව්‍යුහය සකස් කරගන්න. ඇස වර්ණ රූපය චක්ක විඥානේ පස්ස වේදනා සංඥා චේතනා මනසකාර කන ශබ්ද රූපය සෝත විඥානේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. කටින් කියන්නේ නැතුව හිතින් හිතන්න. අන්න එතකොට හිතක් කියන්නේ මොකද්ද? මේක සකස් වෙන්නේ කොහොමද? හිතේ ව්‍යුහය ඔක්කොම අවබෝධ වෙයි. අනිත් දවසට හිත ඇතුළට බැහැලා පරීක්ෂණයක් පවත්වනවා. පැහැදිලි? ලේසි නේද? අමාරු නෑ නේද? අමාරු නෑ නේද? ඉතින් මම මොනවා කරන්නද අනේ බුදුදහම කියන්නේ ඔහම තමයි. හරිය ලේසි. මට කරන්න දෙයක් නැහැ. බුදුදහම කියන්නේ හරියම පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි ධර්මයේ දැකපු කෙනෙක් ළඟට යන්න ඕනේ. එච්චරයි. එහෙමනම් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ආ කවුරු හරි මේ ළඟ අහල පහල ඇත්තේ නැහැ මෙතන. පුළුවන් නම් හතර පහ දිනක් හරි 10 දිනක් හරි එන්න වෙන වෙන තමයි හුණු පොඩ්ඩක් දාගන්න දෙහිම තියෙනවා. අර මිදුලට වෙර ටිකක් දාගන්නත් තියෙනවා. ඈත කට්ටියට නෙමෙයි මම මේ කියන්නේ. මේ ළඟ අහල පාරේ ඉන්න හතර දිනෙක පුළුවන් නම් පුළුවන් වෙලාවක එන්න. හැබැයි සිකුරාදෙන් ඉස්සෙල්ලා ඈත කට්ටියට නෙමෙයි කිව්වේ ළඟ ඉන්න කට්ටියට. ළඟ ඉන්න කියන්නේ මේ අහල පාරේ ඉන්න අය ඉන්නවනේ. සිකුරාදා නෙමෙයි බදාදා හරි හේත වුණක් කමන්නේ සඳුදා හරි කොයි වෙලාවක හරි මේ හුණු ටිකක් ගා ගන්න තියෙනවා තව මිදුල් ටිකක් හදා ගන්න තියෙනවා මේවා මකුල් දැල් ටිකක් එහෙම කඩලා හොද්ද කර ගන්න තියෙනවා ඇහැක් කෙනෙක් ඉන්නවා නම් බැහැක් නොකිය එන්න ඔක්කොම මේ 10 5 10 දෙනෙක්වත් ඇති ඈ හොඳයි තනි තනියෙන් හරියන්නකො ඔය අනුන්ට අනිත්‍යය බලන්න ඕනේ නැහැ. මම තනියෙන් ගිහිල්ලා මට පුළුවන් හරියක් කරලා එනවා කියලා එක අනාත්මම ඉවරයි. එහෙමනම් හිමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ධම්මං පූජේමි සංඝං පූජේමි ජරා මරණම්හා ආපරිමුංචිසාමි සම්දිනාටම තිරුවන් සරණයි